භාවනාව සමාධිය ධානය යන වචනවල නිරුක්ති පාදලා දෙන කියන තවත් ඉල්ලීමක් කරනවා. භාවනා කරනවා කියලා වචනයක් තියෙනවා. භාවය නසන අර්ථයෙන් භාවනා කියන. මන භාවයද නසන. අසත් භාවයක් නසනවා භාවනාව. දුගතියට යනව භාවයක් තියෙනවා ඒක නසන්න හේතු වෙනවා. කාම ලෝකයේ ඉපදෙන භාවයක් තියෙනවා ඒ කාම භාවයත් නසන්න හේතු වෙනවා. ඒ ඒ භාවයන් අසමින් ගිලී ඉහළ යන මගක් ඇත්නම් ඒකට කියනවා භාවනා මාර්ගය. භාවනා කියන්නේ ඒකයි. ඒතර එසේ ගියහම යම්කිසි දුක නිදහස වෙන යම් සමයක් තියෙනවා. ඒකම තමයි ඉතින්. භාව කියවන් භාව භවේනේ ඇති කරන්නේ. භවේ නසන්නාව යම්කිසි වැඩ පිළිලක් ඇද්ද ඒක අනුගමනය කරනවා කියන භාවනාව. ඉතින් ඒක ලෞකික වශයෙන් භාවනාවල තමයි තියෙන්නේ හතර පායින් නසලා දෙනවා తాවකාලිකව. ඒතර කාම ලෝකේ නසලා ඉඳන් ඒකත් නසලා ඉඳන් රූප ලෝකේ උපද්දවනවා ඒකත් නැසලා භාවනාව වෙලි කරගත්තොත් අරූප ලෝකයේ උපදිනවා. තවත් ඒ භාවය නැතුව නම් නිරෝධයටපත් වෙලා හිට කෙලවර කරන්න පුළුවන් ආර්ය මාර්ගයට වෙලා ආර්ය භාවනාව වෙනවා. මේ ලෝකේ සහවලින් නැසන අනුසේ නැසන භාවයේ නැසනවනම් භව හට ගන්න අනුසේ නැසනවනම් භව රාග අනුසේ නැතුව ඒකත් භාවනාව. ඒක තමයි ආර්ය භාවනාව. ඒතොර එතනින් පතු වෙන්නේ යම් කිසි දුකෙන් නිදහස් වෙන යම් සමයක් යන්නේ. යම් ස්වභාවයක් යන්නේ. අන්නේ සමයට ඇදී යන්නා වූ යම්කිසි වගක් ඇතනම් ඒකක් කියනවා සමාධි. ඒ ඒ සමයට ඇදී හිටිනවා. ඉතින් ඒකෙන් අපි දැනගන්න අපි ඇදී හිටියද මොන සමයේද? ලෝකයා පෘථග්ජන සමය තුල ඒ ඒ දුගති සමයන්ට ඇදෙනවා. ඒ සමයන්ට ඇදීම දුගති සමාධි මිත්‍යා සමාධි. ඒක ලෝකේ යහපතට සුගති සමයන්ට ඇදෙනවා. ඒවා ලෞකික සම්මා සමාධි. මේ සියලු සසල ගමන කෙලවර කරන්නේ ධර්මාභෝධය ලබා ගැනීම. කිවෙන සමේට ඇදෙනවා. ඒක ආර්ය සමාධිය. සමාධියත් විදිහට සමේට ඇදින්නේ සමාධිය. පොදු වචනේ අර්ථය ඒකයි. මේ සමාධි විග්‍රහ කරලා ගන්න ඕනේ මේකේ මොන සමාධියද වටින්නේ. මිත්‍යා සමාධි මහ භයානකයි. සතර අපාගත වෙන්න හේතු වෙනවා. ඒතකොට ලෞකික සම්මා සමාධි සුගතියට හේතු වෙනවා සාවකාලිකයි. ආර්ය සමාධිය සදාතනික විමුක්තියට හේතු වෙනවා අග්‍රයි ශ්‍රේෂ්ඨයි. සමාධි තෝරා ගන්නත් ඕනේ ඒ වගේ. ධානය කියලා කියනවා දවා හැරීම. දවන්නේ මොනවද? රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා හටගත්තු. කඩ කිලුට ගත ගත හිත දෙකම සම්බන්ධ වෙලා තියෙනවා. හිත කිලුටොත් අනුකූලව ගතටේ කිලුට බලපානවා. ගත තුල තියෙන වාපිච්චෙන් පවා කුපිත කරනවා. විකෘති කරනවා. ඒ නිසා නොයේ කථානකාරීත්වයන් ඇති වෙනවා. දේ දූෂ්‍ය වෙනවා. මෙන්න මේ වගේ වෙලාවට අභ්‍යන්තරයේ සුද්ධ කරගුවාම මේ අසුද්ධ කරපු අභ්‍යන්තරේ නැගෙන චිත්ත කිරණ නැත්නම් චිත්තජ රූපම මුල් කරගෙන හටගන්න චිත්ත කිරණ කියන උත්තරජ රූප කලාප සුද්ධ දීප්තිමත් නිසා අර අඳුරු කිරණ කපනවා. අඳුරු කිරණ හා බැඳිච්ච රූප කලාප කපනවා. ඒ හේතුවෙන් කායික පිරිසුදු බවකුත් ඇති කරනවා. අන්නේ කුණ දවාහරින එකට කියනවා ධ්‍යාන. සාතන් වහන්සේ අරිහත්ත්වයට පත් වෙලා සිද්ධ වුණේ චිත්ත පරිසුද්ධියයි. හිත පරිශුද්ධ හිත වෙන්න ඉතලා දැන් 999ක් මරලා අම්මා මරන්න ගිය එකේ තිබිච්ච දූෂිතාවය නිසා ඒ හිතෙන් හටගත්ත අඟුලි මාලගේ ගතට හටගත්ත දූෂිතාවෙන් හටගත්ත කුණුබල රාතුණට ඇරුන්නේ නැහනේ අරිහත් ඵලෙන් චිත්ත පරිශුද්ධිය ආව හැබැයි ඒක කල් කරපු කුණුලින් හටගත්ත කායි කයි තිබිච්ච දුක කයි තිබිච්ච හරිය තියෙන අන්න ඒ වගේ පුනස් ධානය කරනවා කියන්නේ චිත්ත පරිශුද්ධිය යලි යලි සිහි කරනකොට චිත්ත විසුද්ධිය නැగిලා ඒකෙන් ධානය ලැබෙනවා ඒ කියන්නේ අර සුද්ධ කියලා නැගිලා යනවා අර අසුද්ධ කියලා කපනවා. ඒ අසුද්ධ කියලා නිපදවන මුලවන හිතේ දැන් ඒ ටික නැහැ. ඒක සුද්ධයි. නමුත් ඒ ටිකල් කරලා තිබිච්ච හරියට ගුණ තියෙනවා. ඒක සුද්ධ කරගත්තාම ධානය කරනවා. ඒ ටික සුද්ධ වුණාම යහත්ම සුඛ විහරණේ ලැබේ. නිදහසක් ලැබෙනවා. කායික පහසුවක් ලැබෙනවා. ඒ ආදී වශයෙන්.